ඇතුළේ රංගමඩල. මොහාන් ශ්‍රියන්ත ආර්යවංශ රචනා කළ නාට්‍යයක්. රංගපෑන් රංගවීරසිංහ විහංග විදාන පදින සුකුනි දයාශීල ගෝමිනී චිත්මා. නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. අවසන් විරාමය Good morning Mr. Roshan Kirideniya. Ah, good morning, good morning. මේ <laughs> මං කිව්වේ Mr. රොෂාන් කිරදෙවිය කියලා. මේ පැත්තක හිටපු ඔයා මොකද එතකොට මැත්තට පෙන්නේ? ආ ah, ඇහුනේ මේ good morning දිනේෂ් කියලා කියනවා වගේ. <laughs> තාම කඩේම මාරුව හොඳ නෑ වගේ නේ. හරි හරි හරි හරි මේ මේක නෙවෙයි. මොකද ආයේෂ හදිස්සියෙම සිකුරාදා නිවාඩු දාලා වීකෙන්ඩ් එකේ ගමේ ගියේ. ඔව්. හරි වැඩක් නේ. මං ඔයාගේ නිවාඩු වලින් නෙවෙයි මගේ ගමට ගියේ. මේකනේ ආයේෂ වෙලා තියෙන්නේ. සිකුරාදා ලොකු ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් ලැබුණා නෙවෙයි. අපේ මේ මිස්ටර් රොෂාන්ට මේක කාගෙන්වත් නෙමෙයි. ඔයාගේම ක්ලයන්ට් මිස්ටර් අබේනායකගෙන්. ඇත්තට කෝ ගන්න බලන්න. අ මිස්ටර් අබේනායකට ඕනලු එයාගේ අප්කන්ට්‍රි බිස්නස් මාකට් එක ප්‍රොමෝට් කරගන්න. අ කැන්ඩි තමයි මුල් කරගෙන තියෙන්නේ මේ වැඩේට. ඔයාගේ ගම. හරීම කනකාටුදායක මරණයක් අනේ ඒක. මොකක්? මරණයක්? ඉතින් ඇයි අයස නිකන්වත් අපිට නොකිව්වේ? හා? කිව්වනම් මේ අපි දෙනවනේ. මේ වගේ කැම්පේන් එකක් අතරමඟ දාලා මේ මරණ කිවල් වල යන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක. මෙහෙමයි ඉතින් යුතුයකම් කියලා දෙයකුත් මේ ලෝකේ තියෙනවනේ නේ? ආදන්දින් අහන්න එපා දිනේෂ් කවදාවත් ඇයි යු ලිස ලිස යන්නේ කියලා. යුතුයකම් මනුස්සකම් මේ හැම දෙනකින්ම උලිස්සල යනවා ආ හරි හරි හරි දැන් ඔය කාගේ මරණයක් ගැනද කිව්වේ මට හිතෙනවා මිස්ටර් රොෂාන් ඔයත් හොඳට දන්නව ඇති කියලා මේ කියන චරිතේ මන් දන්න චරිතය අනිත් එක මේ ඕගොල්ලන්ගේ ගමේ කවුද ඒ උඩරට කලායතනයේ ශිල්පාධිපති රත්නපාල ගුරුනාන්සේ මම කොහොමද දන්නේ එහෙම කෙනෙක් ගැන අපානිට ඉතින් නෙමෙයි ඔයා කොහොමද දන්නේ මං එයාවත් දන්නේ නැති මේ මේ අයියෝ ඔය තරම් කලබල වෙන්න එපා ලංකාවම දන්න නැටුම් ගුරුනාන්ස කෙනෙක් නිසා මං හිතුවා ඔයත් දන්න වෙති කියලා එච්චරයි මේ අයිෂා අයිෂා මම දැක්කනේ අද පත්තරේ ලොකු විස්තරයක් දාලා තියෙනවා රත්නපාල ගුරුනාථ ගැන. හා? එන්න. එන්න මං ගිහලා රංගෙන්න. ඔව්. මිස්ටර් රොෂාන්. දැන් මොකක්ද අපේ කැම්පේන් එකට වෙන්නේ? මේ ඔය වගේ එක එක දේවල් ගැන කතා කර කර හිටියොත් එහෙම ඉතින් මේ මුගොත්ම වෙන එකක් නෑ. <laughs> මිස්ටර් රොෂාන්, ඒ ගැන කිසිම අවුලක් ඇති කරගන්න එපා. අනිත් එක මේ ඔයා දන්න කෙනෙකුත් නෙවෙයි ඉන්නේ රත්නපාල ගුරුනාස කියන්නේ. මේ මම කල්පනා කළේ මේ කොහොමද අපි මේ මහනුවර ටච් කරගෙන මේ මේ කැම්පේන් එක කරන්න කියලා. මහනුවර. ඔයා දන්නවද මිස්ටර් රොෂාන් ඒ නමේ තේරුම? මහා නගරය. ඔව් ඉතින් මේ ඔයාගේ ගමනේ ආ එතකොට ඒක ඔයාගේ ගම නෙවෙයිද? මේ ආ සෝරි සෝරි මට අමතක වුණානේ ඔයා කලම්බුනේ මේ සයේෂා මල්ගම්මනේ ඔයා කවදා ඉඳන්ද මේ රහස් පරීක්ෂකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ? හ්ම් ඇයි එහෙම හොයන්න දෙයක් ඔයා ළඟ තියෙනවද? ඇත්තටම වාට අද මොකද්ද මේ වෙලා තියෙන්නේ ආයෂා? කෙනෙකුට Taman ළඟ ඉන්න කෙනා රහස් පරීක්ෂකයෙක් වගේ පේන්න නම් එක්කෝ මිනිහා අපරාධකාරයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා හැංගිලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ ඔයා එහෙම කෙනෙක් ගැන දන්නවද? අයිෂා. මෙන්න තියෙනවා මම අර කිව්ව විස්තරේ. මේ මෙතින් මෙතන කොතන මෙතින් අනේ අපේ කලාව යතේ පින්තූරිකුත් තියෙනවා මේ ඉක්මනින්ම කෙවිලා ගිය වසන්ත කාලයක් වගේ ඒ හැම දෙයක්ම ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ආයිෂා මේ මට මට හොඳ අදහසක් ආවා. ඔව් කියන්න. මේ නුවර මාකටිං කැම්පේන් එකට අපේ උඩරට නැටුම් කලාව. ඒක ඒක හොඳ concept එකක් වේවි. මේ එහෙම නේද? Ha ha ha. අපේ උඩරට නැටුම් කලාව මිස්ටර් රොෂාන් ඔයා ඒක හිතලද කිව්වේ එහෙම නැත්නම් නිකම්ම කියුණාද මේ ඇයි ඇයි hina වෙන්නේ හා මේ hina වෙන්න තරම් දෙයක් මං කිව්වේ නෑ පිස්සු හැදලා තමන්ද හරි හරි හරි හරි මේ බලන්න මේ බලන්න මේ CD එක හ්ම් මේක මට දුන්නේ අපේ මාමා. මේකේ තියෙන්නේ කුණ්ඩලකේශි නාට්‍යයේ ගීතයක්. අපි මේක පොඩ්ඩක් අහලා බලමු. මම හිතන්නේ මිස්ටර් රොෂාන් අපේ අප් කන්ට්‍රි ප්‍රොමෝෂන් එකට මේක නියමටම සෙට් වෙයි කියලා. අපි මේක පොඩ්ඩක් try out කරලා බලමු. කුණ්ඩලකේශි කුණ්ඩලකේශි අනේ ගණේෂ් මේ මේක ප්ලේ කරන්න කික්මට. ආ හරි හරි පොඩකින්. ඔව්. ඕ ඕන්න බලන් සඳරන් තැතියෙන් සුදු සිත ගම් ගලනා හද සුඛ තැ ගඳ රන් පැටියෙන් සුදු සිත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවන බුල්ම යහන්ගද ආදරවත් කියනා හඬ දේවිනි අනුපියනා ප්‍රශ්නේ ආවෙත් නෑ. මොකද මේ? ඈ? ප්‍රසාදිනී? සේපාලිකා? ආ. ඔයා හරියට කතා කරන්නේ දෙවෙනි කුරුණාස් වගේනේ. ඔයා තාම ශිෂ්‍යේ තේරුණාද? ආ, හරි වැඩක් නේ. ගුරුණාන්ස අපිට කිව්වා එයා එනකම් ගායනේ පුරුදු වෙන්න කියලා. මේ ඔයාටත් කිව්වා නැතුම් අභ්‍යාස කරන්න කියලා. අභ්‍යාස <laughs> මොන අඩව් ඇල්ලුවත් මොන ගායනා කළත් හැමදාම අපි නටන්නේ මේ ලෑලි පොළොවේම තමයි. මේ මොකද මේ මෙයාට අද මේ වෙලා තියෙන්නේ? ඔයා තන්නේ ප්‍රසාදිනියක්ගේ සෙනරත් අයියා ළඟකදී ඉඳලා ලොකු හේනයක් දකින්නවා. හේනයක්? ඔව්. උස කන්දක් මුදුනේ හොඳට ඉර පායලා තිබුණ දර්ශනයක් තමයි එයා මුලින්ම දැකලා තියෙන්නේ. ඇත්තද සිනරත් ඔයාගේ මේ ඇවැස්ස නෑන කියන මේ කතාව? ඉතින් අහගන්න එකනේ ඇත්තේ යාගෙන්ම. මගෙන් මොනවද? මේ අහන්න ප්‍රසාදිනියක්ගේ. ඉතින් එක් කන්ද මුදුනේ මල් පඳුරක ලස්සන මලක් පිපෙනවා. එයා දැකලා තියෙනවා. ඉතින් එයා ඒ මල කැඩුවොත් ඒක තමයි. එයා තාම කන්ද පාමුලට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. පාටේ. <laughs> මේ සින්ද ඇත්තටම ඔයාට කඳු නැගින්න බැරිද? මේ සේපාලිකා දැන් ඔය කතාව නවත්තන්න හරිද? හොඳටම ඇති. <laughs> හානේ ඔයාගේ මැවැස්ස නෑනට ඔහොම කතා කරන එක හරිද සෙනල? මේ ප්‍රසාදිනී ඔයත් මේ අහිංසකයා වගේ ඉඳගෙන කරන්නේ ඇවිලෙන ගින්නට පිටුරු දාන එක. හරිද? අනේ ප්‍රසාදිනියක්ගේ දැන් ගුරුන් වහන්සේත් එයි. එන්නනේ අපි දිගටම නැටුම පුරුදු වෙමු. අයිෂා අයිෂා අයිෂා මොකද මේ නෑ නෑ දිනේෂ්. මේ ඇස්වල කඳුළුත් පුරෝගේ. නෑ දිනේෂ් නෑ. නැති වෙන්න විදියක් නෑනේ. මොනවාරි තියෙනවා. ඒක ලොකු කතාවක්. මේ ඇත්තටම දිනේෂ් මේ කවුද ඔයාගේ කියන මාමා? ආ රත්නපාල ගුරුන්නාන්සේට ඔය උඩරට කලායතනේ හදන්න අපේ මාමා සෑහෙන්න උදව් කරලා තියෙනවා. මේ දෙන්න ගජ්ජ යාළුවෝ කියලා අපේ අම්මා කියනවා මං ඉස්සර අහගෙන. එතකොට එතකොට දිනේෂ් ඔය සීඩී එක ආ මේක මේ කලායතනයේ සංවස්සර ප්‍රසංගයට රඟදක්වපු කුණ්ඩලකේශි නාට්‍යයේ ගීතයක්. අපේ මාමා <laughs> ඒ කාලේ මේක රෙකෝඩ් කරලා තියෙනවා. පස්සේ තමයි ඉතින් මේව මේ CD වලට අරන් තියෙන්නේ. යන්නත් පුළුවන්. ඒත් ඉතින් මං හැදිලා වැටුණා නම් කොළඹ. අපේ පුංචි අම්මලා දිහා. ඉතින් ඔයාගේ මාමා ඒ සංවත්සර ප්‍රසංගය ගැන වෙන මොනවද කිව්වේ? මාමා ඒ දවස්වල ඒ ප්‍රසංගය හරියට වර්ණනා කළා. කවුද මේ ප්‍රසාදිනී අංගම්මන? ඔව් ප්‍රසාදිනී අංගම්මන කියලා ගර්ල් කෙනෙක් හරි ලස්සන ලස්සනට මේ ගීතය ගායනා කළයි කියලා අපේ මාව නිතරම කියනවා. ඇත්තටම ඇයි ඇයි ඇයි සමේ අරන්නේ? මොකද උනේ? මොකද මේ එකපාරට උනේ? ඇයි ඇයි සමේ අරන්නේ කියන්නකෝ. නෑ නෑ නෑ නෑ මොකුත් නැහැ. මොකුත් නැති වෙන විදියක් නෑ. නෑ. නෑ දෙවිස්. මොකුත් නෑ. මම පස්සේ කියන්නම්. මේ අපි දැන්වත් ඔය පිස්සු කතාව නවත්තලා මේ කැම්පේන් එක ගැන කතා කරමුද? හා? දිනේෂ් ඔයාගේ මාමා කිව්වේ නැත්තද මේ සෙනරත් පණ්ඩාර කියලා කෙනෙක් ගැන? සෙනරත් පණ්ඩාර සෙනරත් පණ්ඩාර ආ කිව්වා කිව්වා කිව්වා එයා කිව්වා එයා ඒ කාලේ හිටපු දක්ෂ නැටුම් ශිල්පියෙක් කියලා මට ඒ සිතින් මියා පස්සේ කාලෙක ඒ ඔක්කොම තැරලා දාලා කොළඹ මුකාග්ද කම්පැනි එක රස්සාවකට ආවා කියලායි මාම කිව්වේ. නොවදරුෂා මම මේ කම්පැනි එකේ වැඩ දෙන්න තීරණය කළේ ඔයා මේකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන බව දැනගෙන. හා මේ ඔව් මේ මට ඒ බව දැනුණා. ඔව්. කවදද ඉතලද? කවදද ඉමලද රොෂාන්? ඔයා ඔයා කිව් පෙන්ද සහතිකේ නම වෙනස් කරගත්තේ? මේ මොකද්ද මොකද්ද ඔයා කිව්වේ? හ්ම්? මට මට අපේ අපච්චි දෙන්නවා. ඔයාට නම වෙනස් කරන පත්තරේ දාලා තිබිච්ච දෙන්නේ. කාකි කාකි හෙගින්ද දරුෂාන් ඔයා එහෙම කළේ? ආයෂා ආයෂා දැන් හොඳටම ඇති. හරි මේක මේක නාඩගම් අඩුවක් නෙවෙයි. දෙයනේ මේ මොකක්ද මේ වෙන්නේ යන්නේ? හා? මොකද Não eu mereço nem Mr. Sean. Não me move nas gargantas. Não me move nas gargantas. Por ti do cartino. Por ti do cartino. Porque... Porque fica contigo. කොට කරගන්න සිද්ධ වෙච්ච එකේ. ආයිෂා ආයිෂා ඔයා කවුද? ආයිෂා මල්ගම්මුණ. එතකොට ඔයා කවුද? ඔයා කවුද? ඔයා කවුද? ඔයා ආයේෂා මල් කම්මල. ඒක හරි ලස්සන නමක් නේද? හෙත් හෙත් හෙත් මම ආයේෂා නෙවෙයි. මේ මේ හන්න ආයේෂා මේ වගේ තත්වයක් යටතේ අපි කොහොමද එකට වැඩ කරන්නේ? මේ මේ මේ කැම්පේන් එක කොහොමද එකට වෙන්නේ? නෑ. නෑ. මොකක්ද වෙන්නේ නෑ. අපි වැඩ කරගෙන යමු. හෙත්. හෙත් එක කොණ්ඩේසියක් තියෙනවා. මතක තියාගන්න මිස් අයේෂා. මමයි මමයි මෙතන ක්‍රියේටිව් ඩිරෙක්ටර්. ඔයාට බෑ මට කොන්දේසි පණවන්න. තේරුණාද? හුදින් මතක තියාගන්න. මම තමයි ප්‍රසාදිනී අංගමට. මෙච්ච දෙයක්. එහෙනම් එහෙනම් මේ තමයි ප්‍රසාදිනී අංගමට. මාර වැටක් මේක. මගේ කොන්දේසිය මේකයි. හොව්. මගේ කොන්දේසිය මේකයි. ඔයත් පිළිගන්න උනේ සෙනරත් පණ්ඩාර කියලා. මිස්ටර් රොෂාන්. මේ රංගපෑම මෙතනින් ඉවරයි. මුත්‍රයක් මොනවායි රොෂාන් ඔයා ඔයාව හොයාගන්න මෙන්න මේ ටිකත් මෙන්න මේ ටිකත් හුතින් ගහගන්න වැස්සක් වහිනකොට පුංචි කුරුල්ලෝ තොස්සස්සේ අඳුරු ඔස්සේ හුම් හැංගෙනවා. ඒත් ඒත් ඒ හැංගෙන තරමටම හුම් දෙමෙනවා. ඒත් ඒත් රාජාලියා අහබල යනවා. ඒ නිසා අනේ නිසා මිස්ටර් සෙනරා ඌ කවදාවත් කවදාවත් නිකරුණේ තෙමෙන්නේ නැහැ. මොහාන් ශ්‍රේයන්ත ආර්යවංශ රචනා කළ නාට්‍යය. රංගපෑම් රොෂාන් රංගවීර සිංහ, දිනේෂ් විහංග විදාන පතිරණ, ශ්‍රීපාලිකා සුපුනිදායශීල, ප්‍රසාදිනී බෝමිනී චිත්වා. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.